ඔව් අරුන්දති ડોක්ටර් නැවත සම්බන්ධ වෙලා ඉන්නවා. ස්වාමීන් ඇහෙනවද? ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස මම මේ ප්‍රශ්නේ අහන්න හිටියේ ස්වාමීන් වහන්සේගේ ගල් ගුහාවක තනියම වැඩවසන තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හුඟක් තරුණයි අවුරුදු 20ක වගේ ඒ වගේ වයසක කින්ඩල් එකක් එකපාරක් ඉල්ලලා තිබ්බා. තවත් මහත්මයාගේ අතින් ඉතින් මම මේක එක මොහොතින්ම එක පායින්න ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් මොකද්ද ඉල්ලලා තිබුණේ? Kindle එකක් අර සූත්‍ර පිටකය ඔක්කොම ඒකට දාගෙන යාට පොතක් වගේ එතකොට සූත්‍ර පිටක පොත් ඒ ගල් ලෙනට උස්සගෙන යන්න හරි අමාරුයි. ගමේ ඉඳලා ගල් ලෙන තියෙන තැන ඉතින් මම එක හිතින්ම ආයෙ දෙපාරක් හිතුවේ නැහැ. Kindle එක දවස් 3කින් විතර මෙහි පිටරටින්ම ගෙන්නලා ගෙන්නන්න විදිහක් තිබුණා. ඉතින් ගෙන්නලා දුන්නා. ගොඩාක් සතුටින් ගෙන්නලා දීලා ස්වාමීන් වහන්සේත් බැහැ දැකලා ස්වාමීන් වහන්සේගේ විස්තර අහලා ඉතින් ගොඩක් සතුටුුණා. ඉතින් ඊට පස්සේ මම පිටරට ආවා මේ පුතාගේ ගෙදර. ඊට පස්සේ මට නැවත මේ එම මහත්මිය මේ කියන්නේ පින්කම කරන්න සැල මේ සැලැස්සුණ මහත්මිය තමයි මාත් එක්ක නිතරම කිට්ටුවෙන් ආශ්‍රය කරන මහත්මිය කෙනෙක්. ඒ අහලා තිබුණා තව තරුණ ඒ වගේ ස්වාමීන් වහන්සේ දෙන්නේ කැලෑවල් දෙකක වෙන තැන්වල වැඩ වාසය කරන්නේ. මෙහෙම ලබා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මට එකපාරම කියන්නේ ආය දෙකක් හිතන්න ඕනේ නැහැ. මට ඒ දවස්වල මම කියවල තිබුණ අර තේරවාද බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ඉගෙන ගන්න තැනකුත් ආරණ්‍යයක් ගැනත් අහලා තිබුණා. අවුරුදු 6ක් ගිහිල්ලා එතන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම දන්නේ ඒකද මගේ හිතේ වැඩ කරේ නැත්නම් මහාචාර්යවරයෙක් වශයෙන් ඉගෙනීම ගැන තිබුණ හිතද මොකද්ද දන්නේ මට හිතුණා මේ ස්වාමීන් වහන්සේලා මම අඳුරන්නෙත් නැහැ. දැන් ආයෙත් මේක ලබලා දෙන්න අවශ්‍ය නැහැ නේ කියලා එකපාරම මම මේ පින්කමට සතුටක් පෙන්වුවේ නෑ. මගේ යාළුවට මං කිව්වා මම සතුටු නැහැ. මොකද මේ දන්නේ නැහැ මොනවා කරනවද කියලා කින්ඩලකින් මේ සූත්‍ර පිටකේ විතරක් නෙමෙයි ඕනෙම දෙයක් බලන්න පුළුවන්. ඒ හින්දා මම මේ පින්කමට කැමති නෑ කියලා. ඉතින් මම කැමති වෙලා කැමති වුණ නැහැ එකට. නමුත් පසුව මම ඉතින් කල්පනා කරා ඇයි මම කැමති වුණේ නැත්තේ? කැමති වුණ නැතිව කියපු කාරණා නිසා. මම අඳුරන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා කවුද කියලා අනිත් එක කිඩ්ලර්ස් අවශ්‍යත අවශ්‍යම දෙයක්ද මේ ස්වාමීන් වහන්සේට දුන්න එක වෙනම දෙයක්. ඒ ස්වාමීන් වහන්සේ හඳුරන තව ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් මේ. ඉතින් එවැනි අවස්ථාවක ස්වාමීන් වහන්සේ කොහොමද අපි අවබෝධ කරගන්නේ? කියන්නේ මම කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා අවබෝධ කරගන්නේ කොහොමද කියලා? ඒක ඒක ඉතින් ඇත්තටම පහසු දෙයක් නෙමෙයි. දැන් අපට උනත් ওই ගැටලුව මතුවෙනවා. දැන් යම් යම් දේවල් ඉල්ලනකොට මේ සැබෑ අවශ්‍යතාවය නිසාද ඉල්ලන්නේ මේකෙන් ඒගොල්ලන්ට හානියක් වෙනවද ඒවා විනිශ්චය කරගන්න පහසු නැති අවස්ථා. ඉතින් එහෙම වෙනකොට ගොඩක් දෙනා කරන්නේ ඉතින් අපට අදාළ නැහැ අපි කරන්නේ පරිත්‍යාග කරන එකනේ ඒ නිසා අපි හිත හදාගෙන දෙමු කියලා ඒක දීලා නිකන් ඉන්නවා. ඒක සුදුසු වැඩක් නෙමෙයි. මොකද අපි දාණයෙන් බලාපොරොත්තු වෙන්නේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීමනේ. එතකොට මේ යහපත ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපිට හිතෙන්නේ දැන් මේ මගේ මනසේ වංචක ධර්මයක්ද මේ බලපෑවේ කියලා. ඉතින් ඒක Tamanට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක වංචක ධර්මයක්ද කියන එක දැන් ඉස්සල්ලා අවස්ථාවේ ඉල්ලනකොටම Taman කැමැත්තෙන් දුන්නා. එතකොට මේ අවස්ථාවෙත් ඕනනම් Tamanට ගෙන්නලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් එතන එහෙම අපි හිතමු දැන් හරියටම ඒ විදිහට අවශ්‍යතාවයේ තියෙන නිවරදිව සිල්වත්ව ගුණවත්ව එකෙන් සූත්‍ර පිටකය අධ්‍යයනය කරන්නම අපේක්ෂා කරන ස්වාමින් වහන්සේ නමක් ඉල්ලුවොත් මට පුළුවන් ද දෙන්න. අන්න එහෙම විමසලා බලන්න ඕන. එතකොට තමන්ගේ මනස කිසි ගැටලුවක් නැතුව එහෙම හරියට දන්නවනම් ඒකෙන් හානියක් වෙන්නේ කියලා විශ්වාස නම් එබඳු තැනකදී මට දෙන්න පුළුවන් කියන අවංක අදහස තමන්ගෙන් එනවනම් එහෙමනම් තමන් තුල තිබිලා තියෙන්නේ අර ලෝභකම නිසා මසුරුකම නිසා ඇතිවෙච්ච වංචක ධර්මයක් නෙමෙයි. එහෙමනම් එතන තියෙන්නේ අර මුලින් කතා කළා වගේ සැබෑවට මේ හාමුදුරුවට මේකෙන් යහපතක් වෙයිද යහපතක් වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා එහෙම නොදන්න තැනකට දෙන්න බෑ කියන අදහස. ඊට පස්සේ දැන් අපට ඇත්තටම උන්වහන්සේලාට අවශ්‍යතාවය තියද කියලා විමසා බලන්න ඕන ඉතින් තව ටිකක් ඉදිරියට ක්‍රියාත්මක වෙන්න වෙනවා. දැන් අරහම්තුරු ළඟ එකක් තියෙනවා දැක්ක නිසාද මුන්නහන්සේලා ඉල්ලන්නේ. එහෙම නැත්නම් ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන නිසාද. එතකොට උන්වහන්සේලාට ඒක ලබා දුන්නොත් ඒ තුලින් විනාශයක් වෙන එකක් නැද්ද? අන්න එහෙම පොඩ්ඩක් කවුරු හරි ධම්මලා සොයලා බලන්න පුළුවන් නම් සහ ඊට පස්සේ ඕවැ පුළුවන් අනෙකුත් අන්තර්ජාල සම්බන්ධතා මොකක්වත් පහසුකම් නැතුව ඒකට ඉන්ස්ටෝල් කරන ටික විතරක් බලන්න පුළුවන් වෙන්න සකසන්න පුළුවන්. ඉතින් එක්කෝ එහෙම සකසලා දෙන්න ඕන. අන්න ඒ විදිහේ උපායශීලී ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. මොකද නැත්තම් ස්වාමීන් වහන්සේලා උනාට උන්වහන්සේලාගේ මනස කොයි මොහොතේ පෙරලෙනවද කියලා අපි දන්නේ නැහැ. අර වගේ අවශ්‍ය පහසුකම් Taman අතට එනකොට. ඒ නිසා ඒ ගැන දායකයෝ හැටියට සැලකිලිමත් වෙන්නම ඕන අනිවාර්යයෙන්. එහෙමයි සම්මත. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි